අජිත සුත්තං කේනස්සු නිවුතෝ ලෝකෝ කේනස්සුනප්පකාසතේ කිස්සාභිලේපනං බ්‍රෝසී කිංසු තස්ස මහභයං අවිජ්ජාය නිවුතෝ ලෝකෝ වේවිච්ඡාපමාදානප්පකාසතේ ජප්පාබිලේපනම් බ්‍රෝමි දුක්ඛමස්ස මහභයං සවන්ති සම්බදේසෝ තාසෝතානං කිං නිවාරණං සෝතානං සංවරං බ්‍රෝහි කේන සෝතාපිතේයරේ යානි සෝතානි ලෝකස්මින් සතිතේ සං නිවාරණං සෝතානං සංවරං බ්‍රෝමි පඤ්ඤායේතේ පිටියරේ පඤ්ඤා චේව සතේ චේව නාම රූපංච මාරිස ඒතං මේ පොට්ටෝ පම්රෝහි කත්තේ තං උපරුජ්ජති යමේ තම් පඤ්ඤං අපොච්චි අජිත තං වදාමිතේ යත්ථ නාමං ච රූපං ච අසේසං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේ තං උපරුජ්ජති යේච සංකාත ධම්මාසේ යේච සේකා පුතෝ ඉද තේ සංමේ නිපකෝ ඉරියං පුට්ඨෝ පම්රෝහි මාරිස කාමේසු නාභිගිජ්ජේය මනසානාවිලෝසියා කුසලෝ සම්බදම්මානං සතෝ බික්ඛෝ පරිම්බජේති අජිත සුත්තං පඨමං තිස්ස මෙත්තේය සුත්තං කෝද සන්තුසිතෝ ලෝකේ කස්සනෝ සන්ති ඉංජිතා කෝ උබන්ත මබිඤ්ඤාය මඤ්ජේ මන්තා නලිප්පති කංබ්‍රෝසි මහා පුරිසෝති කෝ ඉද සිම්බනි මච්චගා කාමේසු බ්‍රහ්මචර්යවා වේත තන්හෝ සදා සතෝ සංකාය නිබ්බුතෝ බික්ඛෝ තස්සනෝ සම්ති ඉඤ්ජිතා සෝ උබන්තේ මබිඤ්ඤාය මජ්ජේ මන්තා නලිප්පති සංබ්‍රෝමි මහා පුරිසෝති සෝද සිම්වනි මච්ඡගාති තිස්ස මෙත්තේය සොත්තං ဒ ුතියං පුන්නක සුත්තං අනේජං මූල දස්සාවෙන් අත්ථි පඤ්ඤේන ආගමං කින්නිසිතා ඉසයෝ මනුජා කත්තියා බ්‍රාහ්මනා දේවතානම් යඤ්ඤමකප්පයින් සොපතෝ ඉද ලෝකේ පුච්ඡාමි තං භගවා බ්‍රෝහි මේ තං ये चेचिमे इसयो मनुजा कत्तिया ब्राह्मणा देवतानम् यञ्जमकप्पयिन् सुपुतो इदलोके आसिंमाना पुन्नक इत्तभावम् जरंसितायञ्जमकप्पयिन्सु ये केचिमे इसयो मनुजा කත්තියා බ්‍රාහ්මනා දේවතානම් යඤ්ඤමකප්පයින්සෝ පුතෝ ඉද ලෝකේ කච්චිස්සුතේ භගවා යඤ්ඤපතේ අප්පමත්තා අතාරු ජාතින්ච ජරංච මාරිස පුච්ඡාමි තං භගවා බ්‍රෝහිමේ තං ආසින්සන්තේ තෝමයන්ති අබිජප්පන්ති ජොහන්තේ කාමාබිජප්පත්තේ පටිච්චලාභං තේ යාජ යෝගා භවරාග රත්තා නාතරින් සුජාති ජරන්ති බ්‍රෝමේ තේවේ නාතරින්සු යාජ යෝගා යඤ්ඤේහි ජාතිං ච ජරං ච මාරිසං අතකෝචරහි දේව මනුස්ස ලෝකේ අතාරි ජාතිංච ජරංච මාරිස පුච්ඡාමි තං භගවා බ්‍රෝහි මේ තං සංකාය ලෝකස්මින් පරෝවරානි යස්සින්ජේ තං නත්තේ කුහින්චි ලෝකේ සන්තෝ විදෝමෝ අනිගෝ නිරාසෝ අතාරිසෝ ජාති ජරන්ති බ්‍රෝමීති පුන්නක සුත්තං තතියං මෙත්තගෝ මානව සුත්තං පුච්ඡාමිතං භගවා බ්‍රෝහිමේතං මඤ්ඤාමිතං වේදගොං භාවිතත්තං කුතෝනු දුක්ඛා සමුදාගතා ඉමේ ඒකේචි ලෝකස්මින් අනේක රූපා දුක්ඛස්ස වේමං පබවං අපොච්චසී තන්තේ පවක්ඛාමි යතා පජානම් උපදේ නිදානා පබවන්ති දුක්ඛා ඒකේචි ලෝකස්මින් අනේක රූපා यो वे अविद्वा उपधिं करोति पुनः पुनम् दुःखमुपेति मन्दो तस्मा हि जानम् उपधिं न खैरा दुःखस्य जातिपभवानुपश्ये යන්තං අපොච්චිම්ම අකෙත්තයේනෝ අඤ්ඤං තං පොච්චාමි තදින්ඝ බ්‍රෝහි කතන්නො දේරා විතරන්ති ඕගං ජාතේ ජරං ශෝක පරිද්දවංච තම්මේ මුනේ සාදු ව්‍යාකරෝ හි තථා හිතේ විදිතෝ ඒස ධම්මෝ කිත්තෛස්සාමිතේ ධම්මං දිත්තේ ධම්මේ අනේතියං යං විදිත්වා සසෝ චරං තරේ ලෝකේ විසත්තිකං තංචාහං අබිනන්දාමි මහේසි ධම්ම මුත්තමං යං විදිත්වා සතෝ චරං තරේ ලෝකේ විසත්තිකං යං කිංචි සම්පජානාසි උද්ධං අදෝතිරියං චාපි මජ්ජේ ඒතේසු නන්දින්ච නිවේසනංච පනුඤ්ජ විඥානං භවේන තිට්ඨේ එවං විහාරේ සතෝ අප්පමත්තෝ වික්ඛෝ චරං හෙත්වා මමායතානේ ජාතින් ජරං සෝක පරින්ද වංච ඉදේව විද්වා පජහෙය දුක්ඛං ඒතාබිනන්දාමි වචෝ මහේසිනෝ සුකිත්ති තංගෝතමනෝපදේකං අද්දාහි භගවා පහාසි දුක්ඛං තථාහි තේ විදිතෝ ඒස ධම්මෝ තේචාපිනෝන පජහෙය්‍යෝ දුක්ඛං යේත්වං මුනේ අට්ඨිතං ඕවදෙය්‍ය තං තං නමස්සාමි සමෙච්චනාග අපේව මං භගවා අට්ඨිතං ඕවදෙය්‍ය යං බ්‍රාහ්මණං වේදගොං ආභිජඤ්ඤා අකින්චනං කාම භවේ අසත්තං අද්ධාහිසෝ ඕගමිමං අතාරේ තින්නෝච පාරං අකිලෝ අකංකෝ විද්වාචසෝ වේදගෝ නරෝ ඉද පවා භවේ සංගමිමං විසජ්ජ සෝවේත තන්හෝ අනේගෝ නිරාසෝ අථාරිසෝ ජාති ජරන්ති බ්‍රෝමීතේ මෙත්ත ගෝමානව සොත්තං චතුත්තං දෝතක සොත්තං පුච්ඡාමිතං භගවා බ්‍රෝහිමේතං වාචාබිකං කාමි මහේසිතුයිහං තව සොත්වාන නිග්ගෝසං සික්ඛේ නිවාන මත්තනෝ තේනහා තප්පං කරෝහි ඉදේව නිපකෝ සතෝ ඉතෝ සොත්වාන නිග්ඝෝසං සික්ඛේ නිබ්බාන මන්තනෝ පස්සාමහං දේව මනුස්ස ලෝකේ අකිංචනං බ්‍රාහ්මනං ඉරියමානං තම් තම් නමස්සාමි සමන්ත චක්ඛෝ පමුංච මං සක්ක කතං කතාහේ නාහං ගමිස්සාමි පමෝචනාය කතං කතින් දෝතක කංචි ලෝකේ ධම්මං ච සෙට්ටං ආජානමානෝ එවං තුවං ඕඝමිමං තරේසේ අනුසාස බ්‍රක්මේ කරණාය මානෝ විවේක ධම්මං යමහං විජඤ්ඤං යථාහං ආකාශෝව අව්‍යාපජ්ජමානෝ ඉදේව සන්තෝ අසිතෝ චරේයං කිත්තයිස්සාමිතේ සන්තිං දිත්තේ ධම්මේ අනේතිහං යං විදිත්වා සතෝ චරං තරේ ලෝකේ විසත්තිකං චංචාහං අබිනන්දාමි මහේසි සම්ති මුත්තමං යං විදිත්වා සතෝ චරං තරේ ලෝකේ විසත්තිකං යං කිංචි සම්පජානාසි උද්ධං අදෝතිරයං චාපි මජ්ජේ ඒතං වෙදෙත්වා සංඝෝති ලෝකේ භවා භවාය මාකාසිතන්නන්තේ දෝතක සුත්තං පංචමං උපසේව සුත්තං ඒකෝ අහං සක්ක මහන්ත මෝඝං අනිස්සිතෝ නෝ විසහාමි තාරිතුම් ආරම්මනං බ්‍රෝහි සමන්ත චක්ඛෝ යං නිස්සිතෝ ඕගමිමං තරෙයං ආකින්චඤ්ඤං පෙක්කමානෝ සතේමා නත්තේති නිස්සාය තරස්සු ඕගං කාමේ පහාය විරතෝ කතාහේ තණ්හක්කයන් නත්ත මහා විපස්ස සම්මේසු කාමේසු යෝ වේතරාගෝ ආකින්චඤ්ඤං නිස්සිතෝ හිත්වයඤ්ඤං සංඥා විමුක්ඛේ පරමේ විමුක්තෝ තිට්ඨේනුසෝ තත්ත අනානුයායේ සම්මේසු කාමේසු යෝ වේතරාගෝ ආකින්චඤ්ඤං නිස්සිතෝ හිත්වමඤ්ඤං සංඥා විමුක්ඛේ පරමේ විමුක්තෝ තිට්ඨේය සෝතත්ථ අනානුයායේ තිට්ඨේ චේසෝ තත්ත අනානුයායේ යුගම්පේ වස්සානං සමන්ත චක්කෝ තත්තේව සෝසීති සියා විමුක්තෝ චවේත විඥානං තථා විදස්ස අච්චේයතාවාත වේගේන කෙත්තා අත්තං ඵලේතේන උපේති සංකං එවං මුනේ නාම කායා විමුක්තෝ අත්තං ඵලේතේන උපේති සංකං අත්තං ගතෝසෝ උදවාසෝ නත්ති උදාහුවේ සස්සතියා අරෝගෝන් තම්මේ මුනි සාදු ව්‍යාකරෝහි තථාහිතේ විදිතෝ ඒස ධම්මෝ අත්තංගතස්සන පමානමත්තේ යේන නං වජ්ජොන් තන්තස්සනත්තේ සම්මේසු ධම්මේසු සමෝහතේසු සමෝහතාවාද පතාපි සම්බේතේ උපසේව සොත්තං නන්ද සොත්තං සන්තේ ලෝකේ මුනයෝ ජනා වදන්තේ තයිදං කතංසෝ ඥානෝපපන්නං නෝ මුනිං වදන්ති උදාහුචේ ජීවිතේ නෝපපන්නං නදෙට්ඨියාන සුතියා නඥානේන මුනේද නන්ද කුසලා වදන්තේ විසේනි කତ୍වා අනේගා නිරාසා චරන්ති යේතේ මුනයෝති බ්‍රෝමි යේකේචි මේ සමන බ්‍රාහ්මනාසේ දෙට්ඨේන සුතේනාපි වදන්ති සුන්දින් සීලම්බතේනාපි වදන්ති සුද්ධින් අනේක රූපේන වදන්ති සුද්ධින් කච්චිස්සුතේ භගවා තත්ත යතා චරන්තා අතාරු ජාතිංච ජරංච මාරිස පුච්ඡාමි තං භගවා බ්‍රෝහිමේ තං ये केचिमे समन ब्राह्मणासे दिट्टेन सुतेनापि वदन्ति सुन्धिम् शीलम्बतेनापि वदन्ति सुन्धिम् अनेकरूपेण वदन्ति सुन्धिम् किञ्चापि ते तस्तयथा वदन्ति नाथरिंसो जाति जरन्ति ब्रूमि ये केचि मे समन ब्राह्मणासे दिट्टेन सुतेनापि वदन्ति शुद्धिम् शीलम्बतेनापि वदन्ति शुद्धिम् अनेकरूपेण वदन्ति शुद्धिम् ते चे मुनिब्रोऽसि अनोघतिन्नो अत कोचरहि देवमनुष्यलोके අතාරි ජාතිංච ජරංච මාරිස පුච්ඡාමි තං භගවා බ්‍රෝහි මේ තං නාහං සම්මේ සමන බ්‍රාහ්මනාසේ ජාති ජරාය නියුතාති බ්‍රෝමි යේසෝ දදෙට්ඨං වසොතං මුතං වා සීලම්බතං වාපි පහාය සම්වං අනේකරෝපම්පි පහාය සම්බං තණ්හං පරිඤ්ඤාය අනාසවාසේ තේවේ නරා ඕඝතින්නාති බ්‍රෝමි ඒතා විනන්දාමි වචෝ මහේසිනෝ සුකිත්ති තංගෝතමනෝපදේකං යේසෝද දෙට්ඨං වසුතං මුතං වා සීලම්බතන් වාපි පහාය සම්බං අනේක රූපම් පිපහාය සම්බං තණ්හං පරිඤ්ඤාය අනාසවාසේ අහං පිතේ ඕඝතින්නාති බ්‍රෝමේතේ නන්ද සුත්තං සත්තමං හේමක සුත්තං ये मे पुम्बेव्या कंसो हुरङ्गोऽथम शासनम् इच्छासेति भविष्यति सम्बन्धम् इति हेतिहम् सम्बन्धम् तक्कवर्धनम् नाहम् तत् अभिरमिन् त्वम् च मे दम्ममक्काहे तन्हा निघातनम् मुनि යං විදෙත්වා සතෝ චරං තරේ ලෝකේ විසත්තිකම් ඉද දෙට්ඨ සුත මුත විඤ්ඤාතේසු පිය රූපේසු හේමක චන්දරාග විනෝදනං නිබ්බාන පද මච්චුතම් ඒතදඤ්ඤායයේ සතා දෙට්ඨ ධම්මා බිනිබ්බුතා උපසන්තාච තේ සදා තින්නා ලෝකේ විසත්ති කන්තේ හේමක සුත්තං අට්ඨමං තෝදේය සුත්තං යස්මින් කාමාන වසන්තේ තණ්හා යස්ස නවිජ්ජතේ කතං කතාච යෝතින්නෝ විමෝකෝ තස්ස කේදෙසෝ යස්මින් කාමානවසන්තේ තණ්හා යස්සන විජ්ජතේ කතං කතාච යෝතින්නෝ විමෝකෝ තස්සනාපරෝ නිරාසසෝසෝ උද ආසසානෝ පඤ්ඤාන වාසෝ උද පඤ්ඤ කප්පේ මුනින් අහංසක්ක යතා විජඤ්ඤං තං මේ වියාචෙක්ක සමන්ත චක්ඛෝ නිරාසසෝසෝනසෝ ආසසානෝ පඤ්ඤාන වාසෝන ච පඤ්ඤ කප්පේ එවං පිතෝ දෙය්‍ය මුනින් විජාන අකින්චනං කාම භවේ අසත්තන්තේ තෝදේය සුත්තං නවමං කප්ප සුත්තං මජ්ජේ සරස්මින් තෙට්ඨතං ඕගේ ජාතේ මහබ්බයේ ජරාමච්චෝ පරේතානං දීපම් පබ්‍රෝහි මාරිස ත්වංචමේ දීපමක්කාහි යතා ඉදං නාපරාසියා මජ්ජේ සරස්මින් තිට්ඨතං ඕගේ ජාතේ මහබ්බයේ ජරාමච්චු පරේතානං දීපං පබ්‍රෝහි කප්පතේ අකිංචනං අනාදානං ඒතන් දීපං අනාපරං නිබ්බානමිති සම්බ්‍රෝමි ජරාමච්චෝ පරික්කයං ඒතදඤ්ඤාය යේ සතා දිට්ඨ ධම්මා බිනිබ්බුතා නතේ මාර වසානුගා නතේ මාරස්ස පද්දගෝති කප්ප සුත්තං දසමං ජතු කන්නේ සුත්තං සුත්වානහං වීරං අකාමකාමින් ඕගාතිගං පොට්ටෝ මකාම මාගමං සන්තිපදම් බ්‍රෝහි සහජනෙත්ත යතා තච්ඡං භගවා බ්‍රෝහි මේතං භගවාහි කාමේ අබිබොය්‍ය ඉරේයතේ ආදිච්චෝව පටවෙන් තේජි තේජසා පරිත්ත පඤ්ඤස්ස මේ බෝරි පඤ්ඤ ආචෙක්ක ධම්මං යමහං විජඤ්ඤම් ජාති ජරාය ඉද විප්‍රහානම් කාමේසු විනය ගේදං නෙක්කම්ම දට්ඨෝ කේමතෝ උග්ගහේතං නිරත්තං වා මාතේ විජ්ජිත කිංචනම් යම් පුම්බේ තං විසෝසේහි පච්ඡාතේ මාහෝ කිංචනම් මඤ්ඤේ චේනෝ ගහෙස්සසි උපසන්තෝ චරිස්සසි සම්බසෝ නාම රූපස්මින් වේතගේ දස්ස බ්‍රාහ්මන ආසවාස්ස නවිජ්ජන්තේ යේහි මච්චෝ වසං වජේතේ ජතු කන්නේ සොත්තං ඒකාදසමං භද්‍රාවුද සුත්තං ඕකං ජහන් තණ්හච්ඡේදං අනේජං නන්දෙන් ජහං ඕඝ තින්නං විමුත්තං කප්පං ජහං අභියාචේ සුමේධං සුත්වාන නාගස්ස අපනමිස්සන්ති ඊතෝ නානාජනා ජනපදේහි සංගතා තව වේර වාක්‍යං අபிකංකමානා තේ සන්තුං සාදු ව්‍යාකරෝ හේ තථා හේතේ විදිතෝ ඒස ධම්මෝ ආදාන තණ්හං විනයේත සම්බං උන්දං අදෝ තිරයං චාපි මජ්ජේ යං යං හි ලෝකස්මින් උපාදීයන්තේ තේනේව මාරෝ අන්වේති ජන්තුම් තස්මා පජානං න උපාදීයේත බික්ඛෝ සතෝ කිංචනං සම්බලෝකේ ආදාන සත්තේ ඉතිපෙක්කමානෝ පජං ඉමං මච්චෝ දෙය්‍යේ විසත්තන්තේ भद्रावुद सुत्थम् द्वादशमम् उदयसुत्थम् जायेङ् विरजमासेनम् कथकिश्चम् अनासवम् पारगुम् सम्बदम् मानम् अत्थिपञ्जेन आगमम् अन्याभिमुक्कम् पब्रूहि अविद्याय पभेदनम् පහනං කාමච්ඡන්දානං දෝමනස්සාන චෝභයං තේනස්ස ච පනෝදනං කොක්කොච්චානං නිවාරණං උපේඛා සති සංසොන්ධං ධම්මතක්ක පුරේ ජවං අඤ්ඤා විමුක්ඛං පම්රෝමි අවිඤ්ඤාය පබේදනං කිංසු සංයෝජනෝ ලෝකෝ කිංසු තස්ස විචාරණා කිස්සස්ස විප්පහානේන නිම්බානමිති උච්චති නන්දි සංයෝජනෝ ලෝකෝ විතක්කස්ස විචාරණා තණ්හාය විප්පහානේන නිම්බානමිති උච්චති කතං සතස්ස චරතෝ විඥානං උපරුජ්ජති භගවන්තං පුට්ටුමාගම්ම තං සුනෝම වචෝ තව අජ්ජත්තං ච බහිද්ධාච වේදනං නාබිනන්දිතෝ එවං සතස්ස චරතෝ විඥානං උපරුජ්ජති තේ උදය සොත්තං තේරසමං පෝසාල සොත්තං යෝ අතේතං ආදීයති අනේජෝ චින්න සංසයෝ පාරගුන් සම්බ ධම්මානං අත්ති පඤ්ඤේන ආගමං විභෝතරෝප සංඤෙස්ස සම්බ කාය පහයිනෝ අජ්ජත්තංච බහින්දාච නත්ති කිංචේති පස්සතෝ ඥානං සක්කානුපොච්චාමි කතං නෙය්‍යෝ තථාවිදෝ විඤ්ඤාණට්ඨිතයෝ සම්බා අභිජානං තථාගතෝ තිට්ඨාන්තමේනං ජානාති විමුත්තන්ත පරායනම් ආකින්චඤ්ඤා සම්භවං ඤත්වානන්දේ සංයෝජනං ඉතේ ඒවමෙතං අවිඤ්ඤාය තතෝ තත්ත විපස්සති ඒතං ඥානං තතං තස්ස බ්‍රාහ්මනස්ස වසීමතෝති පෝසාල සොත්තං චොද්දසමං මෝඝරාජ සුත්තං ද්වාහං සක්ඛං අපොච්චෙස්සං නමේ ව්‍යාකාශේ චක්කුමා යාවතතියං ච දේවිසේ ව්‍යාකරෝති තිමේ සුතං අයං ලෝකෝ පරෝ ලෝකෝ බ්‍රහ්ම ලෝකෝ සදේවකෝ දිට්ඨෙන්තේනාබිජානාති ගෝතමස්ස යසස්සිනෝ ඒතං අවෙක්කන්ත දස්සාවෙන් අත්තිපඤ්ඤේන ආගමං කතං ලෝකං අවෙක්කන්තං මච්චු රාජාන පස්සති ශුඤ්ඤතෝ ලෝකං අවෙක්කස්සෝ මෝඝ රාජ සදා සතෝ අත්තානුදිට්ඨින් ඕහච්ච එවං මච්ඡෝ තරෝසියා එවං ලෝකං අවෙක්ඛන්තං මච්ඡු රාජාන පස්සතේතේ මෝඝරාජ සුත්තං පන්නරසමම් පිංගිය සුත්තං ජින්නෝ හමස්මි අබලෝ වේතවන්නෝ නෙත් එත්තාන සොන්ඩා සවනං නපාසෝ මහං නස්සං මොමුහෝ අන්තරාව ආචෙක්ක ධම්මං යමහං විජඤ්ඤම් ජාති ජරාය ඉද විප්පහානං දිස්වාන රූපේසු විහඤ්ඤමානේ රුප්පන්ති රූපේසු ජනා පමත්තා තස්මාතුවං පිංගිය අප්පමත්තෝ ජහස්සොරෝපං අපුනබ්බවාය දෙසා චතස්සෝ විදෙසා චතස්සෝ උන්දං අදෝ දස දෙසා ඉමායෝ නතොයිහං අදෙට්ටං අසුතං මුතං වා අතෝ අවිඤ්ඤාණං කිංචි නමත්ථි ලෝකේ ආචෙක්ක ධම්මං යමහං විජඤ්ඤං ජාති ජරාය ඉද විප්පහානම් තණ්හා දෙපන්නේ මනුජේ පෙක්ඛමානෝ සන්තා පජාතේ ජරසා පරේතේ තස්මාතුම් පිංගිය අප්පමත්තෝ ජහස්සෝ තණ්හං අපුනබ්බවායාතේ පිංගිය සොත්තං සෝලසමං පාරායනත්ථුතේ ගාථා ඉදමවෝච භගවා මගදේසු විහරන්තෝ පාසානකේ චේතියේ පරිචාරික සෝලසානං බ්‍රාහ්මනානං අජ්ජිට්ඨෝ පුට්ඨෝ පුට්ඨෝ පඤ්ඤේ ව්‍යාකාසේන ඒකමේකස්ස චේති පඤ්ඤස්ස අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මං පටිපජ්ජේය ගච්ඡේයව ජරා මරණස්ස පාරං පාරංගමනීයා ඉමේ ධම්මාතේ තස්මා ඉමස්ස ධම්මපරියායස්ස පාරායනත්වේව අදිවචනං අජිතෝතිස්සමෙත්තෙයෝ පුන්නකෝ අතමෙත්තගෝ දෝතකෝ උපසීවෝච නන්දෝච අතහේමකෝ තෝදෙය්‍ය කප්පාදුබයෝ ජතුකන්නේච පණ්ඩිතෝ භද්‍රාවුදෝ උදයෝච පෝසාලෝචාපි බ්‍රාහ්මනෝ මෝගරාජාච මේධාවේ පිංගියෝච මහා ඉසේ ඒතේ බුද්ධං උපාගච්ඡුං සම්පන්න චරණං ඉසින් පුච්ඡන්නානි පුනේ පඤ්ඤේ බුද්ධ සෙට්ටං උපාගමුං තේ සම්බුද්ධෝ ව්‍යාකාසේ පඤ්ඤේ පුට්ඨෝ යතා තතං පඤ්ඤානං වෙය්‍යාකරණේන තෝසේසි බ්‍රාහ්මනේ මුනි තේතෝසිතා චක්කුමතා බුන්දේනාදෙච්ච බන්දුනා බ්‍රහ්මචරිය මචරින්සු වරපඤ්ඤස්ස සම්තිකේ ඒකමේ කස්ස පඤ්ඤස්ස යථා බුන්දේන දේසිතම් තථායෝ පටිපඤ්ඤේය ගච්ඡේ පාරං අපාරතෝ අපාරාපාරං ගච්ඡේය භාවෙන්තෝ මග්ගමුත්තමං මග්ගෝසෝ පාරං ගමනාය තස්මා පරායනං ඉතේ පාරායනානුගේති ගාථා පාරායන මනුගායස්සං යතාද්දක්කේ තථා අක්කාසේ විමලෝ බෝරිමේදසෝ නික්කාමෝ නිබ්බනෝ නාගෝ කිස්ස හේතු මුසාබනේ පහේන මල මොහස්ස මානමක්ක පහයිනෝ හන්දාහං කෙත්ත එස්සාමි ගිරං වන්නෝපසංහෙතං තමෝනුදෝ බුද්ධෝ සමන්ත චක්කෝ ලෝකන්ත ගෝ සම්බ භවාති වත්තෝ අනාසවෝ සම්බ දුක්ඛ පහේනෝ සච්චෞහයෝ බ්‍රක්මේ උපාසිතෝ මේ දෙජෝ යථා කුම්බනකං පහාය බහුප්පලංකානනං ආවසෙය්‍ය එවං පහං අප්පදස්සේ පහාය මහෝද දින්හංස රිවජ්ජපත්තෝ යේමේ පුබ්බේ ව්‍යාකංසෝ හොරං ගෝතම සාසනා ඉච්ඡාසේතේ භවෙස්සතේ සම්බන්තං ඉති හේතිහං සම්බන්තං තක්ක වඩණං ඒකෝ තමනුදාසීනෝ ජොතිමාසෝ පබංකරෝ ගෝතමෝ බෝරි පඤ්ඤානෝ ගෝතමෝ බෝරි මේදසෝ යෝ මේ ධම්ම මදේසේසේ සන්දෙට්ඨික මකාලිකම් තන්නක්කය මනේතිකං යස්ස නත්තේ උපමා ක්වචේ කෙන්නෝ තම්හා වෙප්පවසසේ මොහොත්තම පෙපින්ගිය ගෝතමා බෝරි පඤ්ඤානා ගෝතමා බෝරි මේදසා යෝතේ ධම්ම මදේසේසේ සන්දෙට්ඨික මකාලිකං තන්නක්කය මනේතිකං යස්ස නත්තේ උපමා ක්වචේ නාහං තම්හා විප්පවසාමි මොහොත්තම පිබ්‍රාහ්මන ගෝතමා බෝරි පඤ්ඤානා ගෝතමා බෝරි මේදසා යෝ මේ ධම්ම මදේසේසේ සන්දෙට්ඨික මකාලිකං තන්නක්කය මනේතිකං යස්ස නත්තේ උපමා කචේ පස්සාමිනං මනසා චක්කුණාච අරත්තින් දිවං ව්‍රාක්මන අප්පමත්තෝ නමස්සමානෝ විවසේමි රත්තින් තේනේව මඤ්ඤාමි අවිප්පවාසං සන්ධාච පේතේච මනෝ සතේච නාතෙන්ති මේ ගෝතම සාසනම්හා යං යං දිසං වජති භෝරි පඤ්ඤෝ සතේන තේනේව නතෝ හමස්මි ජින්නස්ස මේ දුම්බර තාම කස්ස තේනේව කායෝ න ඵලේති තත්ත සංකප්ප සත්තාය වජාමි නිච්ඡං මනෝ හිමේ බ්‍රාහ්මන තේන සුත්තෝ පංකේ සයානෝ පරිපන්දමානෝ දීපා දීපං උපප්ලවින් අතද්දස්සාසින් සම්බුද්ධං ඕගතින්න මනාසවං යතා හෝ වක්කලේ මුත්ත සන්දෝ භද්‍රාහුදෝ ආලවිගෝතමෝච ඒවමේව ත්වම්පේ පමුච්චස්සු සන්ධං ගමිස්සසි ත්වම්පින් ගිය මච්චු දෙයස්ස පාරම් ඒසහියෝ පසේ දාමේ සුත්වාන මුනිනෝ වචෝ විවත්තච්ඡද්දෝ සම්බුද්ධෝ අකිලෝ පටිභානවා අදිදේවේ අභිඤ්ඤාය සම්බං වේදේ පරෝ වරම් පඤ්ඤානන්ත කරෝ සත්තා කංකිනං පටිජානතම් අසංහේරං අසංකොප්පං යස්ස නත්තේ උපමා ක්වචේ අද්ධාගමෙස්සාමි නමෙත්ත කංකා එවං පධාරේහි අධිමුත්ත චිත්තන්තේ පාරායන වග්ගෝ නිට්ඨිතෝ